ඒ කොමක්ද? අතවැසියා කිව්වේ මොකක්ද? ආචාර්යතුමනි එහෙම නෙමෙයි. මේ කාටවත් අප වෙන්නට නෙමෙයි. Taman taman වරකගන්න. මම මාව වරකගන්න. මම මං ගැන බලා ගන්න. ඔබ ඔබ ගැන බලා ගන්න. එතකොට අපි දෙන්නම සුරක්ෂිතයි. එහෙම නැතුව තව කෙනෙක් ගැන වගේ කියන්න තව කෙනෙකුට සමහරට අපහසු වෙන්නත් පුළුවන්.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 නමුත් මූලික වශයෙන් මම පැහැදිලි කිරීමක් කළේ ලෝකයා හංගින විදිහට අනුන්ත මොනවා වුණත් කමන්නේ මම ජීවත් වෙන්න ඕන කියන පටු අදහසින් නෙමෙයි බුදුහාමුදුරුවෝ ඊට වඩා ගැඹුරු යථාර්ථවාදී අදහසකිනුයි මෙතන කියන්නේ Taman රැකගත්තොත් අනු රැකෙනවයි කියලා. එතකොට ඒ ගැන කතා කරනොත් ඒක වෙනම ධර්ම දේශනාවක් වශයෙන් පැහැදිලි කරන්න තරම් බොහෝ කරුණු එහිදී අපට සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් අද දේශනාවේදී මම විශේෂයෙන් අවධානය යොමු කරන්නට අදහස් කළේ මේ දෙවෙනි කොටස ගැන තරම් රක්කන්තු අත්තානන් රක්කති. අනුන් රකින්නකොට කොහොමද තමන් රැකෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති මහණෙනි කොහොමද මේ අනුන් රකින්නකොට තමන් රැකෙන්නේ කොහොමද අනුන් රකින්නකොට තමන් ආරක්ෂා වෙන්නේ කන්තියා අවිහිංසාය මෙත්ත චිත්තතාය අනුද්දයතාය ඒවං කෝ භික්ඛවේ පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති මහණෙනි මෙන්න මෙහෙමයි අනුන් රකින්නකොට Taman රැකෙන්නේ.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 අපේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ මේවයි කන්න කැමති. ඒ නිසා ආමුදුරෝ වළඳනවා. අපි සිවුරක් පූජා කරනවා. හැබැයි ඒක ආමුදුරෝ අඳින්න ඕන. ආමුදුරන්ට ඕන වුණත් නැතත් ආමුදුරෝ අඳින්න ඕන. මොකටද? අපිට පින් සිද්ධ කරගන්න. මෙන්න මේ තරමට මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා මේ දානය කියන එක බුදුහාමුදුරුව ලෝකයට දේශනා කළේම මේ පරාර්ථකාමී හැඟීම ජනිත කරවන්න.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 එහෙම නැත්නම් වෙන රැකියාවක් තෝරගන්න තිබුණා. එහෙමනම් Taman ඒක තෝරාගත්තනම් Tamanගේ වගකීම Taman ඉටු කරන්නට තමන් දේශපාලනඥයෙක් උනේ අනුන්ගේ මෙහෙයවීමෙන් වෙන්නට පුළුවන්. නමුත් තමන් ඒ වගකීම බාරගත්තා නම් ඒක හරියට කරන්න ඕනේ. එහෙම නොකරනවා නම් ඒ තනත්තා සහපරාධී ක්‍රියාවක් ඇති තමන් ගුරුකම තෝරාගත්තේ එහෙම නැත්නම් ගුරුපත් වීමක් තෝරාගත්තේ වෙන වෘත්තියක් කරන්නට තමන්ට අකමැති නිසා හෝ මේ සඳහා තමන්ට සුදුසුකම් තියෙන නිසා හෝ තමන් කැමති නිසා හෝ මේ මොකක් හෝ නිසා වෙන්නත් පුළුවන්. හැබැයි තමන් ඒක කරන්නට යොමු වුණා නම් එතනින් පස්සේ ඒ ගුරු වෘත්තියට අදාළ විදිහේ නිවැරදිව තමන් ක්‍රියාත්මක කරන්නට අනිවාර්යෙන් බැඳී සිටිනවා. එහෙම නැත්නම් ඒ තනත්තා කරන්නේ සමාජයටම අපරාධයක්. වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියක් හැටියට තමන් එය තෝරා ගත්තා ඔහුට සිද්ධ වෙනවා හැම විටම අනුන්ගේ ජීවිත ගැන සැලකිලිමත් වෙන්න.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 ඇයි මේක නැගෙනහිර දිසාව හැටියට දේශනා කළේ? මේ අම්මා තාත්තයි කිව්වෙන් පස්සේ මේක මේ පුද්ගලිකාර්ථයක් නෙවෙයි පින්නතුනේ ඒ මාතෘ පීතෘ ගුණය ඒක ලෝකේ එක පුද්ගලයෙකුට සීමිත දෙයක් නෙමේ ඒක විශ්වයේම තියෙන ගරු සම්භාවනාවට පාත්‍ර වූ උත්තරීතර ධර්මතාවයක්. එතනටයි අපි ගරු කරන්නේ.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 ඇයි එහෙම වුනේ? පෙර බුදු සසුනක මහානදම් පුරන්නට ප්‍රතිඥා දීලා මහානකම කෙරසාගෙන දුසිල්වත්ව ඉඳගෙන අන්න ඉදිරියේ පැවිද්දෙක් හැටියට පෙනී හිටියා. ඒ පෙනී හිටලා පැවිද්දට සුදුසු බොහෝ දේ ඔහු ලබා ගත්තා. එසේ ඒ ප්‍රතිපත්ති ධර්මෙහි පිහිටා නොසිට ඒ සාපරාදී පාප ධර්මය නිසා තමයි මේ තනත්තාද මේ විඳවන්නේ.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 එහෙම නොකරනවා නම් ඒ තනත්තා තමන්ට විතරක් නෙමෙයි සමාජයට විතරක් නෙමෙයි මුළු මහත් විශ්ව ධර්මතාවයටම අසාධාරණයක් කරපු කෙනෙක් වෙනවා. ඒ අසාධාරණේ කර්ම විපාකය තමන් වෙත මිනිසුන් අතින් හෝ සබඳ ධර්මාතින් අනිවාර්යෙන් තමන්ට විඳින්නට සිද්ධ වෙනවා. එහෙම ඒ Taman වෙත ඒක පැමිණෙනකොට ඉතා බරපතල කටුක විදිහට ඒක පැමිණෙනවා.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 නිකම් මේ මහ පොළවේ ගහක් වැවෙන්න විතරක්ද? නෑ අපි එකකින් යම්කිසි දෙයක් අපේක්ෂා කළා. ඒ අපේක්ෂා කරපු ඵලය අපට ගහෙන් ලැබෙන්නේ නැතිනම් ඊළඟට මොකද වෙන්නේ? ටික කාලයක් ඉතින් දන්න කෙම්කම නොයෙක් જાති කරලා බලයි. ඉලපතෙන් තලන්නට කියන ඔහොම කියනවනේ නේද? ඉලපතෙන් තලන්න. එතකොට gediyeනවා. ඉතින් ඉලපතෙන් තලලා බලනවා. එහෙමත් gediyawe නැත්තම් මොකද කරන්නේ? ඊට පස්සේ ගහ කපලා දාලා වෙනින් එකක් හිටව ගන්නව හැරෙන්න අපට වෙන පිළියමක් නැහැ. එතකොට ඒ ගහට වැඩිකල් ආයුෂ නැති උනේ මොකක් නිසාද? තමන්ට පොහොර වතුර දාලා මේ සමාජය විසින් ලෝකයේ විසින් තමන්ගෙන් යමක් අපේක්ෂා කළා නම් ඒක සමාජයට ලබා දෙන්නට තමන් අපොහසත් වුණා.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 වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා